නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ධම්මෝ හවේරක්කති ධම්මචාරින් ධම්මෝ සුඛින්නෝ සුඛමාවහාති ඒතානි සංසෝ ධම්මේ සුඛින්නේ නදුංගතින් ගච්ඡති ධම්මචාරීති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් කපිලවස්තු පුර නුවර සුද්ධෝදන රාජමාලිගාවේදී සිය මහ රජුරුවන් අනාගාමී ඵලයේ පිහිටුවමින් වදාරන ලද මහා ධර්මපාල ජාතක දේශනාවට ඇති ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. මෙහි තේරුණ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් කුසල ධර්මයේ ඒකාන්තයෙන් ධර්මයේ හැසිරෙන්නා රැක ගනි ධම්මෝ සුචින්නෝ සුකමාවහාති කුසල ධර්මයේ මනාව රැස්කර ගන්නා ලද්දේ නම් මෙලවත් පරලවත් නිවනක් තියෙන ත්‍රිවර්ග සම්ප්‍රාජ්‍යන දෙයි ඒකානි සංසෝ ධම්මේ සුචින්නේ ධර්මයේ මනාවර අත්තර ගැනීමේ අනුසක්මයයි නදුද්ගතින් ගස්සතේ ධම්මචාරී ධර්මයේ හැසිරෙන්න දුගතයකට දුකකට නොඇති මේකයි සත්‍ය තේරුම බුදුරජාණන් වහන්සේ බුදු වීමේ මාස 10ක් පිරුණු තැන විශේෂ දහසක් මහරහතන් වහන්සේ පිරිවරාගෙන කාලෝදායේ මහරහතන් වහන්සේගේ මාර්ග වර්ණාවක් අනුව කළ ආරාධනයෙන් කපිලවස්තු පුරනුවර බලා වැඩම කරවන්න පටන් ගත්තේ කදිගානුවර වේලුවන් ආරාමයේ සිටගෙනයි. කදිගානුවර හිත කපිලවස්තුවට යොදුන් 60ක් දුරයි. එක දවසකට යොදුනක් දෙමින් ගමන් ගත්තා. ඒ දවස් 60 දීම දවස් 60ක් ගත වුණා පාගමනින් වඩින මේ ශාන්ත ගමනට දවස් 60 දීම කාලෝදාගී මහරහතන් වහන්සේ දිනපතාම සතලවස්තු පුරනුවර තහකින් වැඩම කරවලා සිය මහ රජුගන් සීල විස්තර විවරණ ප්‍රකාශ කරන දන් වළඳලා රජතුමාගෙන් දානේ රැගෙනයි සරුවඥන් වහන්සේට ගෙනත් පිළිගන්වන්නේ. හරියට වෙසක් පොල් දවසේදී කතිලවස්තු නුවරට වැඩම කරන්න යෙදුණා. හේමක කියන ශාස්ත්‍ර රජුරුවන්ගේ උයනක් වන නිග්‍රෝධ උයන බුදුපාමොක් සංගරුවනට පරිත්‍යාග කළා. ඒ දවසේ මවපස පියපස ඥාති කුල 80000 80000 බැගින් එක්සාසුනා බුද්ධ වන්දනාවට සංඝ දර්ශනයට මොනතරම් පුදුම දර්ශනයක් වෙන්නේ නැද්ද 20000ක් රහතන් වහන්සේ සමග වැඩි වෙන අවස්ථාවේදී එසේ නමුත් ඥාතියින්ගේ මාන මර්ධනය පිණිසත් අතීතයේ සරුවක්යන් වහන්සේලා අනුගමනය කරමිනුත් අපේ සරුවක්යන් වහන්සේ අහසට පැන නැගී සුවන් සක්මනක් මවා ඥාතින් නැද ලෝක ධාතුවක දස දහසක් ලෝක ධාතුවක පෙනෙනසේ යමා මහ පෙළහැර පෑමින් සරුවත් මහ රහතන් වහන්සේ අමතා විසුතුරු ධර්ම දේශනා ප්‍රයක් සැලැස්සුවා. එවාගේම අනාගත වංශ දේශනයේ බුද්ධ වංශ දේශනයේ සරියාපිටික දේශනයේ වික්ෂාන්තර ජාතක දේශනයේ මේවා පැවැත්වුවා මහ පොළොවත් කම්පා වුණා මල් වැහි වැස්සා මව්පස පියපස සියලු ඥාතී පිරිසදිමි දෙගා වෙලා පෙරුවන් සරණ ගියා ඒ දවසේ දෙසූ දහමින් දෙවියන් බ්‍රහ්මයන් අතර කෝටි ලක්ෂයක් දෙනා රහත් වුණ අසංකේයයක් පිළිසෙනිවන් දැක්කා රජතුමා කල්පනා කළා ප්‍රතිදින තමන්ගේ නිවසට වඩින නැති දේලා ගෙදර දාන සංවිධානය කළා. නමුත් සරුවත්යන් වහන්සේ අතීත බුදුවරයන් වහන්සේලා අනුව යමින් පසුදා උදෑසන දෙපිළිවෙලින් වීථියේ පිටිසුඟා වැඩියා. මේ බව දුටු යසෝදරා දේවිය සිය මහ රජුරවන්න දැනුම් දුන්නා. ත්‍යානන් වහන්සේ බලන්න වහන්සේගේ පුත්‍ර රත්නයේ සක්‍ර දේවේන්ද්‍ර විලාසෙන් මෙනුවර ඇතිලා අද මේ පාත්‍රයක් අතේ ඇතුව සිඳා යන ඔබට මහා නින්දාවක් නේද වහානුනේ රජතුමා වෙලෙවි වෙලෙවිව කලබලින් ගියා දීන් කිවානේ ස්වාමීනි මහා සම්මත රජ පෙළපතේ පටන් අපේ මේ දක්වාම අපේ පෙළපතේ කිසි කෙනෙක් සුගමනේ ජීවත් වෙලා නැහැ ස්වාමීන් අපට නිඳා නොකළ නැනව කිව්වා. මහරජේ ඔබට නිඳාවක් නැහැ. ඔබේ වංශේ ශාක්‍ය වංශයේ, ශාස්ත්‍රීය වංශයේ, ඔක්කාක රාජ වංශයේ, සූර්ය වංශයේ, මගේ වංශයේ, බුද්ධ වංශයේ, ආර්ය වංශයේ. ලෝ පහළ වෙනසා බුදු කසේ බුදුමහරහතන් වහන්සේලාගේ චාරිත්‍රයේ පිරිසුඟා යාමයි පිරිසුඟා යාම ආර්ය වංශ ප්‍රතිපදාවයි කියලා පහදා දෙමින් එකම ගාථාවයි දේශනා කළේ. මේ මහ රජුරුවන් ප්‍රීති සෝමනස්යෙන් යුතුව අන්තර නීතියේදීම සෝවාන් ඵලයටපත් වුණා. ආරාධනා කොට කියන එකට වැඩම කරවාගෙන ගින් දන් පන් පිළිගන්නවා. එතෙන්දී විසෝදාමින් සිය රජුගේ සකදාගාමි ඵලයට පත් වුණා. ඊළඟ දවසේදී නන්ද කුමාරයන් වහන්සේ මංගල්‍ය තුනක් ලැබී පිළිපිට මහාන කරගත්තා. හත්වෙනි දවසේදී රජවාසලේ ගම්වලඳලා පිටත් වෙනකොට යශෝදරා දේවියන් වහන්සේ විසින් සාවල පුත්‍ර කුමාරයන් වහන්සේ සරිසලා දායාදිල්ලන් යොමු කරන්න යෙදුණා. මේ දරුවා බුදුරජාණන් වහන්සේට යමින් ඇඟිල්ල එල්ලීගෙන සුඛාපේ සමන ඡායාපේතිය නිර්වාදං කියන මේ පස්සෙන් පස්සට ගියා මම දැන් අනාගතයේ සත්‍විතිව සද වෙනවා මට මේ දායාද වස්තුව දෙනුමනවසේ කියල්ලුවා එදා වාසයේ සරියුත් මොගලන් දෙන්නමට පවරලා මේ රාහුල භද්‍ර කුමාරයන් වහන්සේ පැවිදි කෙරුවා අතේ දවසේදී රජනි වෙසේ දාන සංවිධාන කටයුතු අවසානයේදී මේ මහරජුරු පසක වාඩි වෙලා සතුරු සාමීච කතාව කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ උපන්න දවසේදී අසිත කාල දේවල සාපියන් වහන්සේ විසින් අනාගත වාක්‍ය කිව්වා වහන්සේ බුදු වෙනවා කියලා. මං එදා වහන්සේගේ පතුල් ගන්නවා. වහන්සේ ඉපදී මාස පරයේදී ධමදර්ශනයේදී සමාපත්තියෙන් වැඩින්න ආකාරය දැකලත් මන් දෙවෙනි වරටත් වැන්දා. ඔබ වහන්සේගේ නම් තබන උත්සවයේදී අනාගතයේ බලවත් මහා උසස් පඬිවරයෝ ප්‍රකාශ කරන්න යෙදුනේ මේ දරුවා සත්‍විත රජ වෙනකන් නොසිට දෝසුදා බුදු වීම සඳහා පැවිදෙනවා කියේ. ස්වාමීන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට දුෂ්කර ක්‍රියා කරන කාලේ දේවතාවලිත් මට පණිවිඩ කීපයක් දීවා. මහරජුරුවනි ඔබේ පුත්‍ර සිද්ධාර්ථ කුමාරයා අපවත් වුණා කියලා. මම ඇසුවා බුදියලාද නැතිවද නෑ බුදියෙන්ද බෑ යම් කරද්දී විතර දෙකේ නම් අපවත් වෙලා නැහැ කියලා මම පිළිතුරු දුන්නා අයමත් මේ දෙවිය ඇවිල්ලා කියනවා ඇත්තෙම අපවත් වෙලා නැහැ තාම ජීවත් ඉන්නවා කියලා ඒ මොකද ස්වාමීන් වහන්සේ ලෝතුරා බුදියලා නිසා අතරක ජීවිතාක්ෂේදපත් නොවන බව මගේ හදපත්යෙන් පිළිගෙන තිබුණා ස්වාමීන් වහන්සේ ශක්තිති රජ වෙලා සිවුරංග සෙනඟ පිරවරාගෙන අහසේ ගගන තලයේ හැසිරෙනවා දකින්න මට ලොකු ආසාවක් තිබුණා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් ලෝතර බුදු සවනංගන බුදුරජාණන් වහන්සේ ශ්‍රී ශරීරයත් ඇතුව මේ සිය දහස් ගණන් ලක්ෂ ගණන් ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරාගෙන දෙවෙනි මිසුන්ද අමා මහ නිවන් සුව සාදා දෙනී වැඩෙන ආකාරයේ දකින්න කොට අහන කොට මත අසීමිත ස්වමනසක් ප්‍රීතියක් ඇති වෙනවා ස්වාමීනි කියලා මහත් ප්‍රීතියක් ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී සරුවක් යන වාසගේ බුදු ඇසට දෙමේ ගිහින් තිබුණා ඒ රාජ්‍යරුවන්ට අනාගාමී වීමට තරම් නුවණ මුහු පුරවා ගින් තියෙන බව. එනිසා දේශනා කළා මහරජතුමනි අද ඔබ නුවණ මුහු පුරවා ගිය ජීවිතයේදී මා ගැන විශ්වාසය කැදීම පුදුමයක් නෙමෙයි. නොනේරෝ නුවණ පැති කාලයේදී පවා ඔබ මා ගැන විශ්වාසය තිබුවා. ඒ කවදද ස්වාමීනි මට දැනගන්න ආසයි කිව්වා. එලෙනාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතීතයේ සිදු සිද්ධියක් ගැන අද කාමින් මහා ධර්මපාල ජාතක දේශනේ පහදා දුන්නා. ඈත අතීතයේහි බර්ණස් නුවරට ඈතින් ධර්මපාල කියන ගමක් තිබුණා. ඒ ගමේ ප්‍රධාන නිවසේ පෙළපෙත ධර්මපාල. ගාක්මුණ වංශිකයෝ ඒ ධර්මපාල නිවසේ වැඩි හිටියන් පමණක් නෙමෙයි සේවක සේවිකාවන් දෙසදස් සම්කරුවන් ප්‍රවා දස කුසලෙන් වැළකී දස කුසල ධර්මයේ අනුවම ජීවත් වුණා. එනිසා මේ ධර්මපාල කියන නමට ගැලපුණා. කුරු කුඹේක්වත් මරන්නේ නැහැ. එවාගේ මන්සතු දෙයක් නූල් පොතක්වත් සංචාරයෙන් ගන්නෙ නැහැ. මිත්‍යාචාරයේ සම්බන්ධ සිතක්වත් නැහැ පහළ වෙන්නේ. සිනාමුසු වශයෙන්වත් බොරුවක් කියන්නේ නැහැ. ඒ වගේම හිමිලිදක් තරම්වත් මධ්‍යකාරයක් පාවිච්චි කරන්නේ නැහැ. අනුන් බිඳුවන කේලාම්බස් නොකියා සමගිදන් වඩන වචනම කතා කරනවා. අනුන් හිත රෙදෙන වචන කතා නොකර මුරුදු මොලක් වචනම කතා කරනවා. ඒ වගේම නිෂද හිස්වදන් නොදොදා දෙලෝ වැඩදායක වචනයක්ම කතා කරනවා. අනුන්ගේ දේට ආසා නොකර අනුන් කෙරෙහි මුදිතා ඇති කරගන්නවා. අනුන් කෙරෙහි ඊර්ෂ්‍යා ක්‍රෝධ නොකර අනුන් කෙරෙහි මෛත්‍රී පවත්වනවා. නිකදිතු නොගෙන සම්මා දිට්ඨිය පිහිටා සිටිනවා. මේ කාරණා 10 පිහිටා සිටින බැවින් මුළු මහත් දෙදර ධර්මපාල නිවසක්. එනිසා මුළු ගමම මේ අනුගමනය කළා. එනිසා මුළු ගමම ධර්මපාල ගමක් වුණා. මේ ප්‍රධාන නිවසේ අපේ බෝසතාණන් වහන්සේ උපන්නා. ඒ දරුවාට ධර්මපාල නම ලැබුණා. වයස 16 වෙනතුරු නිවෙතේම මූලික අධ්‍යාපනය ලැබුවා. වයස 16 පිරුණාට පස්සේ බරණැස් නුවරේ දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ නමක් වෙත පැවරුණ උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යයන් 500කට නායක වුණා. මේ දරුණු කාල කුමාරයා අනිකුත් ශිෂ්‍යයන්ට වඩා බොහෝම නැනනුවණින් යුක්ත බැවින් දක්ෂයි. ඉගෙන ගන්නත් දක්ෂයි, වත් පිළිවෙත් කෙරෙහි දක්ෂයි, හැම දෙයකම සමර්ථයි. ඔය අතරතේ දිසාපාමොක් ආචාර්යයන් වහන්සේගේ ජේෂ්ඨ පුත්‍රයා හදිසි අසනීපයකින් මිය පරලෝ ගියා. ගුරු මණ්ඩලත් නැතේ පිරිසත් සිසු පිරිසත් හඬා වැළකී ආධාන කටයුතු තුල යෙදුණා. ඒ හැම දේශදීම පුරෝගාමීව ක්‍රියාකල මේ දරුණු කුවාල කුමාරයා පමණක් ඇඳුවේ නැහැ, වැළකුණේ නැහැ, දුක්ුණේ නැහැ, කඳුළු ඇදුවේ නැහැ. අනිත් ශිෂ්‍ය පිරිසත් මිත්‍ර ධර්මපාලය අබේ ආචාර්යයන් වහන්සේගේ පුතාණන්ගේ අභාවයෙන් අයි ඔබ පමණ යැඳුවේ නැත්තේ මොකද ඔබ අමනාපයෙන් හිටියද? නෑ මං හරි මිත්‍රයි. එහෙනම් ඒ සමගාතුවක් නැත්තේ. මං කනගාටු නොවන්නේ මේක අයුතු මරණයක්. මේක අසල් මරණයක්. අපේ ගමේ නම් කවදාකවත් අඩු වයසේ කෙනෙක් මිය පරලෝ යන්නේ නැහැ. හැම දිනම පරමාසින්දිරෝ. අයි ධර්ම පාළිය මරණයට වාසනාවක් නෑ නේද? ඔව්. ඒක හරි සීලසාස්කාර අනිත්‍යයි මම දන්නවා. නමුත් මේක අයිතු මරණයක් මම දන්නේ නෑ. මේක අපේ ගමේ ආණ්ඩුවක් නැති දෙයක්. මේ කතාව දිහා දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ දක්වා. එතුමා බුද්ධිමත් කෙනෙක් බැවින් මේ ගැන කල්පනාකාරී වුණා. පරීක්ෂණයක් කරන්නට සිටුවා. ටික දවසකින් කුඩා අතවැසියෙක් සමග සිටු පිරිසට ආවාද කරලා මේ දරුණු කාලේ ගම තියාගෙන ගියා. ධර්මපාල නිවස හොයාගෙන ගියා. ධර්මපාල නිවසට යනකොට කෙනෙක් පෙරගා පෙරගමන් කළ ආශාව කරන අතේ තිබුණු කුඩේ සෙන්දියේ ආදී පිළිගත්තා. ශාසනයේ දෙපා දොවන්න තන් පහතු ගල් සැලසුවා. ශාසනයේ දෙපා දොවලා පිට දැම්මා. කෙනෙක් ශාසනය පැනෙවුවා. කෙනෙක් සලන් කැළුවා. කෙනෙක් ශාන්‍යයට පැන්ගෙනක් දුන්නා. මේ ඔක්කොම විධාන කරන්නේ නැතුව හැම දිනම ඒ ඒ වැඩේ කළා මේක පුදුමයක්. ආගන්තුක සත්කාර කරන හැටි ගැටල පුදුම වුණා. සීල උපස්ථාන ලබාගෙන මේ දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ දරුණුපාල කුමාරයන් වහන්සේගේ පියාණන් සමග සාකච්ඡාව පටන් ගත්තා. එතුමාගේ නම දරුණුපාල. එතුමාට කියවා දරුණුපාල තුමනි මම ආමේ විශේෂ පණිවිඩයකට ඔබේ පුත්‍ර රත්නේ බොහෝම සීමිත දක්ෂ සීකරු දරුවෙක්. අනිත් හැම දෙනාට වඩා බොහෝම දක්ෂයි. නමුත් දරුවා හදිසිය අපවත් වුණා. ආදාන සතුට අපි සිද්ධ කරලා ඒ බව සීලයන්දයි ආවේ. ඒතකොට මේ පියකුමා සිනහ වුණා. පුතා නැති වුණා කියනකොට සිනහ වෙන පිය කෙනෙක් ඉන්නවාද කිව්වා. නෑ වෙන දරුවෙක් නැති වෙන්නේ මගේ දරුවා නැති වෙන්නේ නෑ. ඉතින් පසුම්බියක සහභාගී වෙච්ච තිබුණා එළිවට කඩලි කීතියක් පිටතෙන් අහු ලගන හොදගෙන. ගන්නවා මේ මේ තමයි චිතකයෙන් ගත්ත භස්මාවශේෂය. අත්කොල සංගාලගෙද ඔක්කොම hina වුණා. ආචාර්යයන් වහන්සේ ඔය ඇට සැබෙලි එළිය තුගේ. නැත්තම් සිනකේ ඔගේ මනසෙක වෙන්න බෑ. මගේ පුතා කවදාකවත් මාදිවිනේ අදිවේශයේ කලුරේ කරන්නේ නෑ. ඒතකොට මේ දිසාකාම කාර්යාලින්ව ශාසනින් නැගිට්ටා. නැගිටලා ආචාර කළා. ඇත්තෙන් මේ කාරණා විමසන්න ආපු ගමනක් නේ ආචාර්ය කරලා කිව්වා පින්වා බ්‍රාහ්මණ තුමනි මට දැනගන්න කාරණයක් තියෙනවා ඔබ මේ තරම් නිර්භීතව ඍජුව ප්‍රකාශ කරන්නේ ඔබේ පරම්පරාවේ කෙනෙක් අඩුවේ කලුරේ නොකරනවා කියලා කවර හේතුවක්ද මට කියා දෙන්න ඕනේ කින්තේ වතං කිම්පන බ්‍රහ්මචරියං කිස්සසු කින්නස්ස අයං විපාකෝ උද්ධානිතං ධාක්මන ඒත මත්තං කත්මානුතුම් හං දහරානමීයරේ මේ පළවෙනි ප්‍රශ්නය. කින්වත් ගාසන තුමනි ඔබේ පෙළපතේ දරුවන් අකල් මරණයටපත් නොවන්නේ කවර සියලියක් කවර වෘත්තියක් කවර බ්‍රහ්මචර්යාවක් නිසාද මට කියනු මැනව කිව්වා. ඉතින් මේ ධර්මපාල පියාණන් වහන්සේද බොහෝම අවංක රාගයෙන් කාටත් හිතකාමී කෙනෙක්. එනිසා තමන්ගේ පෙළේ තේන ගුණ ධර්ම සියල්ල නොවලහා කියා යුතුයයි. ධම්මං චරාමන මුසාබනම පාපානි සම්මානි වජ්ජයාම අනරියං පරිවද්දේමු සම්බං තස්මාහි අම්පං දහරණමියරි සින්වත් ආචාර්යයන් වහන්සේ අපි දස කුසල ධර්මයේ හැතිරෙනවා සිනාමුසු බතින්වත් බොරුවක් නොකියා සත්‍ය පාවිච්චි කරනවා අපාතන පාපයක් අපාතින් සිද්ධ වන්නේ නැහැ මෙන්න මේක නිසා අපේ පෙළ පෙතේ දරුවන්ට දීර්ඝ අවසල දී තියෙනවා සුනෝම ධම්මං අසතං සතං චේන සාපි ධම්මං අසතං රෝචයාම හිත්වාම සම්තේන ජහාම සම්තේ තස්මාහි අම්හං ධාරාණනීයරේ සිල්වත් ආචාර්යයන් වහන්සේ අපේ ගමතේ නවා මෙලෙක් දේශකයෝ කර්ම ක්‍රියාවාදී සම්‍යද්දිත්‍යක දේශකයන් වහන්සේගේ බණක් අපි අහනවා. නිසිතු ගන්නා ලද දේශකයන්ගේ බණත් අහන්න ලැබුණොත් වාද විවාද නොකර ඒවා හිතින් ඉවත් කළා දාන්න. කල්යාණ මිත්‍රේ සත්පුරුෂ උතුමන්ගේ ධර්මයට අනුව අපි පිළිපදිනවා. මේකත් අපේ පෙළපතේ දරුවන්ට දීර්ඝාසන බඳ හේතුවක් වුණා. උම්බේ වේදානා සුමනා භවමේ දදම් සිතේ අස්සමනා භවමේ දත්වාපි චේනානුතප්පාම පච්චාතස්මාහි අම්හං දහරාමනීයරේ සිනවත් ආචාර්යයන් වහන්සේ අපි දන් දෙනවා දන් දීමට මුලින් අපි සිත පාදවා ගන්නවා මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පුරුදු කළ පාරමිතාවක් වශයෙන් හිතාගෙන බොහොම ගෞරවයෙන් හිත පහදවා ගන්නවා දන් දෙන වෙලාවටත් වඩා හිත පැහැදීමෙන් දානේ පිරිනමනවා දන් දීන අවසානයේදී කිසිසේත් පසුතැවීමක් නොවි තව තවත් අපේ සිතේ ආමෝදනය අනුමෝදනය ප්‍රමෝදනය ඇති කර ගන්නවා මේ තුන් ස්ථානයේ සිත පහදවාගෙන දම් පින්කම් කරන නිසා අපේ දරුවන්ට අසල් මරණයක් නොවි දීර්ඝාස ලැබී තියෙනවා සමනේ මයං බ්‍රාහ්මනේ අධිකේතේ වනින්දකේ ආචනකේ දලින්දේ අන්නේන පානේන අභිතප්පයම තස්මාහියම් භංගාරණනීරි පින්වත් ආචාර්යයන් වහන්සේ අපේ නේසෝට එන ශ්‍රමණයන් වහන්සේලා බ්‍රාහ්මණයන් වහන්සේලා දුකී මඟී අසරණ අනාථයන් වෙනවා ඒ ආහම කවදාකවත් අපි කුසගින්නේ ආපසු යවන්නේ නැහැ ප්‍රේත ලෙස ආහාර පාන ආදීන් සංකර්පණය කළා සපවත් කළා සතුටු කළා යටි ආගන්තුක සත්කාර සම්පූර්ණ කළා පිටත් කරන්නේ මෙන්න මේ ආගන්තුක සත්කාර නැනවීම සිද්ධ වෙන බැවින් අපේ දරුවන්ට අකාල මරණයත් මගේ දීර්ඝාස ලැබී තියෙනවා මයංච ධර්යානා කිස්සමාම අම්මේච ධර්යානා කිස්සමන්ති අඤ්ඤාත්‍රේතාහි ධම්මචාරියං චරාම තස්මාහි අම්හං ධාරාණමීරේ සිල්වත් ආචාර්යයන් වහන්සේ අපේ නිවේශන ස්වාමි භාර්යාවන් අතරතේ ස්වාමී පක්ෂයේ ස්වකීය භාර්යාවන් ඉක්මවා කවදාකවත් හරදාර අර්ධයක කියන්නේ නැහැ ස්වදාර සන්තෝෂයේ පිළිපදිනවා. එවැගේම මේ නිවෙස්වල භාර්යාවරුද අවදාකවත් තමන්ගේ ස්වාමි පක්ෂය අත්හැර ගමන් නැතුව පචෝර්තා ගුණ නිසා පිරිසිදු ආරක්ෂා කරනවා. මෙසේ ස්වාමි භාර්යා දෙපාර්ශ්වයේම ස්වදාර සන්තෝෂයේ පචෝර්තා කියන මේ උතුම් ගුණය මනමින් ආරක්ෂා කරන බැවින් අපේ දරුවන් සසල් මරණයක් සමේ දීර්ඝාස ලැබී තියෙනවා. පානාති පාතා විරමම සම්මේ ලෝකේ අදින්නම් පරිවර්ජයාම අමද්දපානෝ චමුසාබනම සත්මාවියම් සංධාරණමිරේ සිනවත් ආචාර්යයන් වහන්සේ අපි ප්‍රාණඝාතයෙන් සදාට වැළකී සීල සතුන් අධේ ජීවාසය කරනවා වගේම අංශක දෙය නූල් පොතක් තරම්වත් වංචාවෙන් නොගෙන අවංක භාවයේ පුරුදු කරනවා. එවැගේම මදේට ප්‍රමාදයට හේතු වෙන මද්යපානයේ කවදාකවත් පාවිච්චි නොකරනා පිළිසුදු ශීලයක් ඇතිවෙනවා. එවැගේම මුසාවාදයෙන් වැළකී පිළිසුදුව සත්‍ය වචනෝ පාවිච්චි කරනවා. මේ පංච ශීලයේ මැනවින් ආරක්ෂා කරන බැවින් අපේ පෙළපතේ දරුවන් සකල් මරණයක් නොවේ දීර්ඝාසන දී සිටිනවා. ඒකාසුනේ දායතේ සුත්තමාසුනේ දායිනෝ හොන්ති පහෝත පඤ්ඤා බහොස්සකාවේ දගුණෝ ච හොන්ති තස්මායම් හංදාරණනීරේ කින්වත් ආචාර්යයන් වහන්සේ මේ විදිහට සිල් ගුණ පිළිවෙත් ඇති අපේ දමෝපියන් ලැබෙන දරුවෝ බොහොම සිල්වත් ගුණවත් නැනවත් උද්ග්‍රහණ ධාරණ ශක්තිය ඇති දැනට සුදුසු නොවන ඇති බොහෝ උසස් කුණ ඥාන ඥානවන්ත පුද්ගලයන් බවට පත් වෙනවා. එනිසා අපේ දරුවන් සසල් මරණයක් වගේදී දහවස ලැබී තියෙනවා. माता पिता च भगिनी भाकरो च पुत्रा च दारा च मयं च सम्मे धम्मं चराम परलोकहेतु तस्माह्यं हं दहरणमीयरे පින්වත් ආචාර්යයන් වහන්සේ අපේ නිවසල දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ දූ දරුවෝ අපි දසා කුසිනෙන් වැළකීලා දස කුසල ධර්මයට අනුව පවතිනවා මෙලව කල්ලව මනමින් පිළිගෙන සරලව සුගතිගාමී වෙන්න නිවන් සුව ලබන්න අපි ධර්මය හැසිරෙනවා මේ නිසා අපේ දරුවන්ට අකාල මරණයක් නොවේ දීර්ඝාස ලැබී තියෙනවා දාසාච දස්සෝ අනුදීනෝ චේ පරිසාරකා කම්ම සරාච සම්මේ ධම්මං සරන්ති පරලෝක හේතු තස්මාහියම් සංධාරණීයරේ පින්වත් ආචාර්යයන් වහන්සේ අපේ නිවෙස්වල වැඩ කරන දසදස් කම්කරුවෝද සේවක සේවිකාවෝද පරලෝක ගැන දැනෙමින් තේරුම්ගෙන මෙලොව පරලෝක ජය ගැනීමට දසා කුසලෙන් වැළකීලා දස කුසල ධර්මයේ චඳුම ජීවත් වෙනවා ඒක නිසා අපේ දරුවන්ට අකල් මරණයක් නොවේ දීර්ඝාසල දී තියෙනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුඛමාලහාති ඒකානි සංසෝ ධම්මේසු චින්නේන යුග්ගතින් ගස්සති ධම්මචාරී ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් සත්තං මහන්තං විවස්ස කාලේ ධම්මේන ගුත්තෝ මම ධම්මපාලෝ අඤ්ඤස්ස අත්ථේනි සුඛී කුමාරෝති මේ අන්තිම ගාථා දෙක. එයින් පළවෙනි ගාථාව මුලදී මාතෘකා කළා. දස කුසල ධර්මයේ ඇතිරින තැනැත්තා ධර්මයෙන්ම ආරක්ෂා වේදවා. මනමින් සම්පූර්ණ ලෙස රැස්කර ගන්නාද දස කුසල ධර්මය මෙලොව පරලොව නිවන කියන ත්‍රිවර්ග සම්පර්ජන දෙනවා. ධර්මයේ හැසිරීම යානිසංස මේකායි ධර්මයේ හැසිරෙන්නා කවදාකවත් දුකට දුකට දුගතියට යටෙන්නේ නැත. අන්තිම ගාථාවෙන් කියුනේ දසකොතල ධර්මයට අනුව ජීවත් වෙන ධර්මචාරී පුජ්‍යලයා ධර්මයෙන්ම ආරක්ෂා වේවා. ඒ ධර්මයේ කොහොමද ආරක්ෂා කරන්නේ? මහත් වර්ෂා පතනයක් ඇති වෙනාවේ ශක්තිමත් ත්‍ත්‍රයක් කුඩයක් දරා සිටින්න ත්‍ත්‍රයෙන් ආරක්ෂා වෙන්න වගේ ආරක්ෂා වේවා. මගේ පුත්‍ර ධර්මපාල කුමාරයා ධර්මචාරී දරුවේ ඔය දෙන්න නැට කඩලි වෙන සතුගේ වෙන්නට ඕනේ මගේ දරුවා ඒකාන්තයෙන්ම නිරෝගීව ඇති කියලා මම විශ්වාස කරනවා කියන සම්පූර්ණ ගාථාවෙන් ප්‍රකාශ කළා. දැන් මේ දිසාපාමෝක් ආචාර්යයන් වහන්සේ හිටගෙනම මේ ධම්පද කියන්නේ සටහන් කරගත්තා. සටහන් කරගෙන බොහොම විස්තృతి කළා. මෙතෙක් කාලේ මම නානාවිද ශිෂ්‍ය දරුවන්ට ත්‍රිවේද උගන්වුවා. මේ වාගේ පිළිවෙතක් මේකේ ඉස්සර මම ඉගෙනගෙන නැහැ. මගේ නිවිතෙක් මම මේ චාරිත්‍ර සියල්ල අනුගමනය කරනවා කියලා පිළිඅරගෙන එම ධර්මපාල පියාණන් ඇතුළු සියල්ලන් විශ්ුති කරලා ආපස් තමන්ගේ අධ්‍යාපන විද්‍යාපීඨයට ගිහිල්ලා තමන්ගේ ගෙදර සීලමුදන එකතු වෙලා මේ චාරිත්‍ර සියල්ල අනුගමනය කරන්න පටන් ගත්තා. ධර්මපාල කුමාරයාට ගුරු මුස්තියක්වත් ඉතිරි නොකර සියලුම ශිල්ප ශාස්ත්‍ර උගන්වලා මහත් පෙරහැරකින් තමන්ගේ නිවස පිටපත් කර යවුවා. ධර්මපාල කුමාරයන් වහන්සේ ජීවිතාන්තය දක්වා දස කුසල ධර්මයට අනුව හැසිරෙමින් පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන සතුටෙන් සුගති පරායන වුණා. මේ සියල්ල පහදා දෙමින් සුද්ධෝදන මහ රජුරුවන් අමසා දේශනා කළා මහරජතුමනි එදා ඒ ධර්මපාල මෞපිය දෙපළේ අද මගේ මේ සුද්ධෝදන මහා මායා මෞපිය දෙපළයි ඒ කාලයේ දිසාමාමක ආචාර්යයන් වහන්සේ මගේ ශාසනයේ ධර්ම සේනාධිපති ප්‍රඥාවෙන් අග්‍රසාරි පුත්‍රිස්තරයන් වහන්සේයි. ඒ කාලේ මා සමගයකට ඉගෙන ගන්න සත්‍ය මා සමගයකට සින්කම් කරල කරලා තියෙන සහයෝගයේ හිතියේ පරිවාර පිරිස අද මේ බුදු පිරිසයි. ඒ කාලේ සමුන්හන්සේ විශ්වාසයට දූ පුත්‍රවන් වන ධර්මපාල කුමාරයා කියන්නේ ලෝතුරා බුදු සමන් වහන්සේ දෙනක පහදා දෙමින් ඒ ධාතක දේශනේ සංසන්දනය කළා. ඊළඟට ත්‍රිලක්ෂණේ චතුරාරි සත්‍ය පහදා දෙහම් දහම් දෙතුවා දෙකම කෙලවර ජීවිතේ මහා රජුලන් ඇතිවෙච්ච ප්‍රීති සෝමනස්යානුව සමාධියක් විපස්සනා ඥානත් මුල් කොටගෙන අනාගාමී මාර්ගඵලයෙන් අමාම නිවන ආબોධ කරගත්තා. මේ දේශනාව තුළින් අපට පැහැදිලි වෙනවා කවර විදිහේ හෝ කුසල ධර්මයක හැසිරෙනවා නම් තමන්ට මෝනපාන සිදුවෙන අපල උපද්දරව ග්‍රහ දෝෂ සතුරු කරදර নানা ප්‍රකාර දේවල් නිවාරණය වෙන හැටි මේකෙන් පැහැදිලි වෙනවා ඒක නිසා අපට අපේ ජීවිතයේ වටා තියෙන යම්තාක් මාරක බාධක අතුරු අන්තර ඇතොත් ඒ සියල්ල ජය ගැනීමට තියෙන එකම ධර්ම ශක්තිය තමයි තමා හැසිරෙන පිළිපදින ප්‍රතිපත්ති ධර්මය